එතකොට පත්ත කියන්නේ පින් පින කියන්නේ සතුට. තමන් සතුට වෙනවා ධර්මය ශ්‍රවණය කරලා. එතකොට ඒ සිත තුළ උපදවාගත්ත සතුට පරිත්‍යාග කරනවා පත්ති දාන. පත්ති කියන්නේ පින් පින කියන්නේ සතුට දානය කියන්නේ දෙනවා. එතකොට පරිලවගිය සියලු දෙනාට බලාපොරොත්තු වෙන්නේ සතුට. එයි එයාලා දුකින් දුම්නසෙන් ඉන්නවනම් ඒ දුකින් දුම්නසින් ඉන්න සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන සතුට හා සොම්නස. එහෙනම් මේ සතුට හා සොම්නස උපදවා ගන්න පුළුවන් එකක්. ඒ විතරක් නෙමෙයි සීලයක් සමාදන් වුණා. ඒ සීලමය පින්කම. සීලය කියන්නේ සංවර බව. ඒ පිළිබඳව හිතේ ඇතිවන සතුට. සීලමය පින්කම. සතුට සිටිවිලි. එකඟ සිතින් බණ අහනවා. භාවනාවේ පින්කම. එකඟ සිතින්, තැන්පත් වූ සිතින්, නොවිසිරණ සිතකින්. ඒ සිතින් බණ ඇහුවා ඒ භාවනා මේ පින්කමයි. එතකොට පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි. ඒ එකඟ වූ සිත තන්පත්. ඒ තුල උපදවා ගන්න සතුට සම්නස පරිත්‍යාග කරනවා. එහෙනම් ඒ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න. ඉතින් මේ ධර්ම දේශනා මාලාවක් අපි සිද්ධ කරගෙන එන්නේ. ඒකේ හතරවෙනි ධර්ම දේශනාව මේ. විසුද්ධි මාර්ගය අසුර කරගෙන. ඔයත්තන්ට ඒ පිළිබඳව ශ්‍රවණය කරන්න පුළුවන් කාලය ආ වේලාව මෙහෙන් දැනගත්තාම දිනේ ආ වේලාව විසුද්ධි මාර්ගය. විසුද්ධි කියන්නේ සුද්ධ වීම. සුද්ධ කියන්නේ පිරිසිදු. විසුද්ධි කියන්නේ වඩාත් පිරිසිදුයි. ඒතර වඩාත්ම පිරිසිදු වෙන්න ඕන හතක් තියෙනවා. පළවෙනි එක සීලයෙන් වඩාත්ම පිරිසිදු වෙන්න ඕනේ. ඒවා මුල් ධර්ම දේශනාවල තියෙනවා. වඩාත්ම සීලයෙන් පිරිසිදු වෙන්න ඕනේ ඒක පළවෙනි කාරණය. ඒක නැතුව සමාධියට යන්න බෑ. සීලස් නැතුව සමාධියට යන්න බෑ. සමාධිය නැතුව ප්‍රඥාවට යන්නත් බෑ. සමාධිය කිව්වේ සිතේ එකඟකම, තන්පත් බව, නොවිසිරෙන ස්වභාවය, එක අරමුණක වැඩි වේලාවක් රඳවා තබා ගැනීම. දැන් බණහනකොට බණහන පිළිබඳ විතරයි සිතුවේ. ආයෙ ගෙවල් දරවල් කරන්න තියෙන වැඩ කටයුතු යන්න තියෙන ගමන් බිමන් ආවෙච්ච අතපසු අතපසු වෙච්ච දෙයක් පිළිබඳ ඒ වගේ දේවල් පිළිබඳව හිතාගෙන ඒවා හිතන්න ගියොත් ධර්මය වැටහෙන්නේ නැහැ. තැන්පත් වූ සිතින් අහන්න ඕනේ. එකඟ වූ සිතින්, නවිසරණ සිතින්. අපේ කය මෙතන තිබ්බට වැඩන්නේ සිත හැමෙනවා. කයත් එක්කම සිතත් එක්ක නැකොලොත් ධර්මය වැටහෙවි. ඒක නිසා හොඳට බණ ටික අහන්න. තොරේ ධර්මදේශනා මාලාවේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි පිළිබඳවත් මිට කලින් ධර්මදේශනාවේ දේශනා කළා. ඒකෙම ඉතිරි කොටස දේශනා කරනවා. චිත්ත කියන්නේ සිතට. පොඩ්ඩක් පැහැදිලි කරන්නේ නැවතත් පොඩ්ඩක් සිහිපත් කරන්නේ අපි දන්නවා කොච්චර බණ ඇහුවත් අපේ සිත්වලට ධාරණය වෙනව අඩුයි. ඒකට හේතුවක් තියෙනවා. බැඳිලා ඉන්නේ කාම ලෝකයක් එක්ක. ඒ කාම ලෝකයක් එක්ක බැඳිච්ච සිත හොයන්නේ කාමයන්. ඇස කන නාසය දිව ශරීරය පිනවන්න හොයන්නේ. ඒකට කියනවා කාම කියලා. එතකොට ඒව හොයන්න සිත වැඩිපුර යොදවපුවාම ඒ කාමසිතුවිලි වල සිත පැටලෙනවා. එතකොට කියන බණ තේරෙන්නේ නැහැ. එහෙනම් සිතේ විසුද්ධිභාවය. සුද්ධ කියන්නේ පිරිසිදු, වඩාත්ම පිරිසිදුයි. වඩාත්ම පිරිසිදු වෙන්න නම් නීවරණ පිළිබඳව දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. මම ඉස්සෙල්ලා දේශනාවේදී පිළිබඳව පැහැදිලි කරා. නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ කාමයන් එක්ක සිත පැටලෙනවා නම් ඒ කාමච්ඡන්දය. ව්‍යාපාදයත් එක්ක සිත පැටලෙනවා නම් ඒ නීවරණයක්. නිවන වහන. නිවන් දකින්න බෑ. මෙච්චර කාලයක් නිවන් දකින්න බැරි වුණේ ඔය හේතුව නිසා. එහෙනම් අපිට තියෙන සටනක්. කායකද? අපේ සිතත් එක්ක. වෙන කායකවත් සටන් කළ වැඩන්නේ. වෙන කායකවත් අරගල කළ වැඩන්නේ. අපිට තියෙන විසඳ ගන්න තියෙන සිතත් එක්කයි. ඒ සිතේ පැටලිලා තියෙන නීවරණ කියන ධර්මතාවය. ඒ නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙන තාක්කල් සිත විසුද්ධි නැහැ. සිත අපිරිසිදුයි. ඒ කාම වස්තුන් පිළිබඳව සිත ඇලෙනවා. ඇලෙනවා. කාම වස්තු මොනවද? ගෙවල් දොරවල්. කාම වස්තුව. සිත ඇලිලා තියෙන්නේ. යාන වාහන, කමවස්තු, ඉඩ කඩම්, මිල මුදල්, රන් රිදී මුතු මැණික්, අමුදරුව. ගලවන්න බෑනේ. ඇලිලා සිතේ බෑ. ඒ ඒවට සිත ඇලෙන්නේ ඒව නිසා අපිට අපේ සිත තුළ උපදින යම් සතුටක්, සොම්නසක්. ඒවා හොඳින් පවතිනවනම්, හොඳින් ක්‍රියාත්මක වෙනවනම් අපේ සිත තුළ උපදින සතුටක් හා සොම්නසක්. ඒකට කියනවා ක්ලේශකාම. ඒකනේ හොයන්නේ සතුට හා සොම්නස. ඒතකොට මේ සතුට හා සොම්නස හොයන්නේ අර වස්තුකාම තුලින්. ඒතර කාම වස්තු, වස්තුකාම, ඒ පිළිබඳව සිතුවිලි, ක්ලේශකාම. වස්තු හිතිවිච්ඡාය. වස්තු පිළිබඳව අපට ගැටලුවන්නේ. අපේ ගැටලුව තියෙන්නේ සිතත් එක්ක. ඇයි? සිත පැටලිලා තියෙන ඒවත් එක්ක නිසා. එහෙනම් වස්තු පිළිබඳව අපට අපේ මනසෙන් අතහරින්න එච්චර අමාරුවකුත් නැහැ. ඇයි? මරණය කියන එක පොඩ්ඩක් තේරුම් ගත්තාම අපි දන්නවා ඒ සියල්ලම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදීන් මේ සියල්ලම අපි තියන්න වෙනවා. මොහොතින් තියන්න. ඒක තත්පරෙන්, තත්පර දෙකෙන් තුනෙන් සියල්ලම අතහරින්න වෙනවා. නමුත් මේ සිතත් එක්ක පැවතිලා තියෙන සිතත් එක්ක වෙලිලා තියෙන අර ඒ වස්තුන් පිළිබඳව සිතුවිලි මේක අවසන් නැහැ. ඒතර මේක අවසන් නොවන තාක්කල් සිත පාරිශුද්ධ නැහැ. සිත අපිරිසිදුයි. ඒ අපිරිසිදු සිත තුළ ගොඩ නැගෙන්නේ කෙලෙස්. සිත කෙලසෙනවා. සිත දූෂ්‍ය වෙනවා. ඒතර සිත දූෂ්‍ය වෙනවා නම් සිත කෙලසෙනවා නම් සිත අපිරිසිදු වෙනවා නම් කවදාවත් නිවන් දකින්න බෑ. අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මේ සම්බුද්ධ ශාසනය තුළ? නිවන. එයි අපට අනිකුත් සියලුම දේවල් ලැබුණා. ලැබුණ නැති එක දෙයක් තියෙනවා. අනිත් සියලුම දේවල් අපි සංසාරේ ලැබුවා. දිව්‍ය ලෝක 6ෙම ඇවිද්දා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ෙම ඇවිද්දා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ෙම ඇවිද්දා. නිර 136ෙම ඇවිද්දා. නිර 136ක් නිර. අටමහා නිරයත් එක්ක සම්බන්ධ. പ്രേත ලෝකේ ඇවිද්දා. අනන්ත අප්‍රමාණ പ്രേතය වෙලා. තිරිසන් වෙලා. තිරිසන් ලෝකේ හරි විචිත්‍රයි. විවිධයි ත්‍රිසන් ලෝකය. ඒ සෑම තැනකම අපි ඇවිද්දා. බුදුරජාණන් වහන්සේ කවස්ථාවක දේශනා කරන ආනන්ද හාමුදුරුවොත් එක්ක වඩින අවස්ථාවක මේ කඩි රැලක් යනවා එකපස්සේ එක. ඔයත් දැකලා තියෙනවා මේ කඩි යනවා එකපස්සේ එක. ආහාරයක් හොයාගෙන නැත්තම් සුදුසු ස්ථානයක් හොයාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේට hina ගියා. ආනන්ද හාමුදුරුවාට තේරුණා hina ගියේ. මොකද බුදුරජාණන් වහන්සේම hina වෙන්නේ යම් කාරණයක් නිසා තමයි සිනහ පාල කරේ. ස්වාමී භාග්‍යතුන් වහන්සේ වහන්සේ සිනහ පහල කරනවා. මොකද කියලා. ආනන්ද මේ කඩිරලක් යනවා පේනවද කියලා. ඔව් කිව්වා. එක්කෙනෙක්වත් නැහැ කිව්ව ඔතන සක්විති රජකම නොලබපු. එක්කෙනෙක්වත් නැහැ කිව්ව සක්විති රජකම නොලබපු. ඒතකොට සක්විති රජකම කියන්නේ මොකක්ද? බුද්ධත්වයට බහැපතේ තියෙන. එදා රණාවේක කියන පුච්චල 108ක් බමුණු ගෙන්නලා කියපු වෙලාවේ කිව්වනේ. එක්කෙනෙක් විතරයි කිව්වේ නියත වශයෙන් මෙයා බුදු වෙනවා කියලා. අනිත් සියලු දෙනා ඇඟිලි දෙකක් උස්සගෙන කිව්වා එක්ක ශක්තිති රජ වෙනවා එක්ක බුදු වෙනවා කියලා. නේ? එතකොට දැන් අර කඩි ටිකට මොකද වෙලා තියෙන්නේ? ශක්තිති රජවරු එක්කෙනෙක්වත් නැහැ කිව්වා ශක්තිති රජකම නොලබපු. එහෙනම් අපි කොහොම වෙලාද? ආයිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම 512000ක් බුදවරු දැකලා කතා බහ කරලා තියෙනවා. 512000ක් බුදවරු මම දැකලා කතා බහ කරලා තියෙනවා. අපි ඊටත් එළිය තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා මේ පැවැත්මේ ප්‍රවෘත්තියෙන්. අපි තාම වෙලිලා ඉන්නවා. එයි. නීවරණත් එක්ක පැටලිලා තියෙන සිත. සටන තියෙන නීවරණත් එක්ක. එහෙනම් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කමඨහන්. සමතේ කමඨහන් 40ක් තියෙනවා. විදර්ශනා 21යි 61ක් තියෙනවා. ඔය 61කින් ඕන තැනකින් බහින්න පුළුවන්. ඒකට වෙන්නේ නිවනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕන නිවර්ණ ටික. මේක අයින් නොකර කවදාවත් නිවන් දකින්න බෑ. ගමනම යන්න වෙනවා. කාමච්ඡන්දේ සිතින් බැහැර කළ යුතු ධර්මයක්. ව්‍යාපාදේ සිතින් ඉවත් කළ යුතු ධර්මයක්. තීන මිද්ද සිතින් අයින් කළ යුතු ධර්මයක්. උද්දච්ච සිතින් අයින් උද්දච්ච කියන්නේ ශනේ වික්ෂිප්ත වෙනවා. අයින් කළ යුතු ධර්මයක්. විචිකිච්ඡ සැකේ සැකේ තියෙනවා. කොහොමද? පෙර භවයේ මම හිටියද නැද්ද? අනාගත භවයක් තියෙනවද? නැද්ද? ඉතින් ඕක භව පිළිබඳව නිවැරදිව අවබෝධයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධ වෙච්ච දාට. පටිච්ච සමුප්පාදය තුල තියෙනවා ওই භව තුන පිළිබඳව නිවැරදි විග්‍රහයක්. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න යම් කෙනෙක් ඇත්නම් මේ ධර්ම නිවැරදිව දකිනවා. <coughs> චතුරාර්ය සත්‍යත්ව පටිච්ච සමුප්පාදය තුල තියෙනවා. දන්න පටිච්චසමුප්පාද අංග 12ක් තියෙනවා විච්ඡා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඒ පිළිබඳව ඉදිරියේදී විග්‍රහ කරනවා එකින් එක සංකා විතරණ විසුද්ධියේදී වගේ දැන් මේ කියන්නේ චිත්ත විසුද්ධිය එහෙනම් සිත පාරිශුද්ධ භාවයටපත් වෙන්න නම් අර නීවරණ පහ අයින් කරලා අපි පහක් උපදවා ගන්න ඕනේ මොකද්ද සද්ධා විරි සති සමාධි ප්‍රඥා. මේ පස් දෙනා අපිට වෙලා තියෙන වැරද්ද තමයි අපේ වැරද්ද තමයි ওই පස් දෙනා නිදි කරවල අපි. ඇහැරෝගෙන ඉන්න පස් දෙනෙක්. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. නිදි කරවන්න ඕනයි නිදි කරවන්න. හැබැයි ওই පහ නිදි කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා ක්‍රම තුනක්. තදාංග වශයෙන්. යම් කමඨහනක් සිතට ගත්ත ගම ආනාපාන සති බුදුගුණ මෛත්‍රිය කායගත සති මරණානුස්මෘති ඕන. එතකොට පඨවි ආපෝ තේජෝ වායු ආදි වශයෙන් තියෙන කසින භාවනාවක් තියෙන. අනුසති 10ක් අසුබ 10ක් කසින 10ක්. ආදි වශයෙන් යම් කමඨහනක් ගත්තාම ওই පහම අයින් වෙනවා. අරගෙන බලන්න. ආනාපාන සතිය හුස්ම ඇතුල් වීම පිටවීම තුල මොහොතක් සිත නවත්තන්න. ওই පහම අයින් වෙනවා. එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ හැබැයි ආනාපාන සතිය මිදිච්ච ගමන් අරගොල් වෙනවා. එහෙනම් අපි අවදියෙන් ඉන්න ඕනේ කාගෙනද? නීවරණ ගැන. ඇයි? ඒගොල්ලෝ එන වෙලාව අපිට කියලා නෙමෙයි යන්නේ. සීයහා සිහියෙන් නොහිටියොත් ඇතුල් වෙනවා. අපි ගයක් හදලා ලස්සන ගයක් හදලා තාප්පෙත් බැඳලා ගේට්ටුවකුත් දාලා ඒකට ආරක්ෂකෙක් තියෙනවා සිකියුරිටි කෙනෙක්. ඒකට කාටවත් එන්නේ බෑ. හොඳයි එයා හිටියේ නැත්තම් එතන. එනවා. එහෙනම් දොරටු පහක් වහන්න වෙනවා. ඒ දොරටු පහ වහන්න වෙන්නේ සිහියෙන්. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය පහ වහන්න ඕනේ. එකක් විවෘත කරගන්න. මනස. එතකොට ඒකට ඒ මනසට දැర్శණය වෙනවා යථාර්ථය. සත්‍ය අවබෝධ වෙන්නේ මනසට. එහෙනම් අපි ඒ අයින් වෙන නීවරණ වෙනුවට අපි අර පස් දෙනාව අවදි කරගන්න ඕනේ. අපේ ජීවිතේ වැඩි කාලයක් ඉඩ දෙන්න ඕනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න නෙමෙයි. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හිතලා බලන්න විමසලා බලන්න මම වැඩි කාලයක් ඉඩ දුන්නේ අර නිදි කරවන්න ඕන පස් දෙනාටද එහෙම නැත්නම් මේ අවදි කරවන්න ඕන පස් දෙනාටද සිත තුළ ක්‍රියාත්මක වෙන්න වැඩි වෙලාවක් ඉඩ දුන්නේ හොඳින් හිතලා බැලුවොත් නීවරණ වලට නේද ඉඩ දුන්නේ ඒ නිසා නේද නිවන් දකින්න බැරි වුනේ එහෙනම් ඒ පස් දෙනා අයින් කරන්න ඕනේ. එතකොට අර කමඨහන් ගත්තාම මේ පස් දෙනා අයින් වෙනවා. ඒකට කියනවා තදාංග වශයෙන් මොහතකටයි අයින් වෙන්නේ. මොහොතකට අයින් වෙන්න. ආයි එනවා. හැබැයි එන්නේ අපි අසිහියෙන් හිටියොත්. 100ෙන් හිටියොත් එන්න බෑ. ඉස් පවත්වන 100ට කිව්වා සති කියලා. සති සම්මා සති. සම්මා කියන්නේ නිවැරදි යහපත. එහෙනම් ඒත් තියෙන්නේ හතරයි. ඒ හතරට කිව්වා සතර සතිපට්ඨාන. සතර කිව්වේ හතරට. සති කිව්වේ 100ට. ප ဋ ාණ කිව්ව පිහිටුවට. දැන් අපි නුවණින් විමසලා බලන්න, හිතලා බලන්න. අපි ওই සතර සතිපට්ඨාණයට සිත තුළ ඉඩ දීලා තියනවද? එහෙම නැත්නම් මේ ලෝකයේ යන අතටම අපේ සිත යන්න දීලා ඉඩ බල ඉඩ දීලා බලන් ඉන්නවද? වැඩි වෙලාවක් ගත කරේ මොකක්ද? අර නීවරණත් එක්ක පැටලලා යන සිතට ඉඩ දීලා බලන් හිටියා. එතනයි වැරදිච්ච තැන. මේ වැරදිච්ච තැන අපි හදා ගන්න ඕනේ. ඒ වැරදිච්ච තැන හදාගන්න ක්‍රමය තමයි මේ චිත්ත විසුද්ධියෙන් කියන්නේ. සිත විසුද්ධි පිරිසිදුයි. එහෙනම් ඒ නීවරණ පහ විස්කම්බන වශයෙන් ඒ කියන්නේ කාලයකට යටපත් කරන්නත් පුළුවන්. ඒ තමයි ධ්‍යාන උපදවන. පංචම ධ්‍යාන අහලා තියෙනවා. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා. ප්‍රථම ධ්‍යානෙ. ටික වෙලාවක් කමඨානක් අරන් භාවනා කරනකොට ඒ තුල හොඳට සිත තැන්පත් වෙනවා. හැබැයි බාහිර අරමුණු අයින් කරන්න ඕනේ. අතීතය අනාගතය අතහරින්න ඕනේ. වර්තමානයේ සිත තියන්න ඕනේ. නීවරණ වලට ඉඩ දෙන්නේ නැතුව තිබ්බොත් සිත සමාධිය. සිතේ සමාධිය කඩන්නේ ඒකාග්‍රතාවයේ බිඳින්නේ තන්පත් බව වෙනස් කරන්නේ නීවරණ. නීවරණ බැහැලා බැහැර වෙලා ඉන්න තාක්කල් සිත සමාධිය. බලන්න ඕන අත්හදලා බලන්න. නීවරණයක් ක්‍රියාත්මක වුණොත් සමාධිය ඉවරයි. එතකොට සිත අපිරිසිදුයි. නීවරණ වලින් තමයි අපිරිසිදු කරන්නේ. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පහ සිත පිරිසිදු කරනවා. එතකොට සද්ධාව කියන්නේ මොකක්ද? සද්ධාව කිව්වේ තුනුරුවන් කෙරෙහි පැහැදීමට. තුනුරුවන් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ඒතර බලන්න ඕනේ අපි තුනුරුවන් කෙරේ අපේ සිත හොඳටම පැහැදිලාද තියෙන්නේ. හැබැයි සද්ධාව දෙආකාරයි. චල සද්ධා, අචල සද්ධා. චල කිව්වේ හෙළ වෙන සද්ධාවට. තුනුරුවන් ගැනත් විශ්වාස කරනවා. තවත් දේවල් ගැනත් විශ්වාස කරනවා. වෙන වෙන දේවලුත් විශ්වාස කරනවා. ලෝකේ ඉන්නවනේ. දික්ටි ගත්තා. දෙවියන් විශ්වාස කරනවා දේවවාදී. දෙවියන් විසින් ලෝකය මැව්වා කියලා. නිර්මාණවාදී. යම් කිසි කෙනෙක් මහා බ්‍රහ්මයෙක් මේක නිර්මාණය කළා නිර්මාණවාදී. පුබ්බේකත කම්මවාදී. සියල්ලම පෙර කර්මෙන් සිද්ධ වෙනවා කිව්වා. ඒක තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. සාස්වතවාදී. භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්නවා. උච්ඡේදවාදී. අනාගත භවයක් නැහැ කියලා ගන්නවා. අහේතුක අපච්චවාදය. හේතුවක් ප්‍රත්‍යක් නැහැ. ඉබේ සියල්ල හට ගන්නවා කියන්නේ. එවැනි විවිධ මත තියෙනව නේද ලෝකේ? ඔය සියලු මතවලට, ඔය සියලු වැරදි දැකීම් වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ හේතුඵල ධර්ම. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය තමයි හේතුඵල ධර්ම. ඒ හේතුඵල ධර්ම හරියටම සිතට අනුගත වුණා නම්, හරියටම සිතේ ස්ථිරව පිහිටියා නම් සිතේ හොඳට ප්‍රබලව බලවත්ව ශක්තිමත්ව ආයි නොවෙනස්ව පිහිටියානම් ඒකට කියනවා සද්ධා. ඒකටයි සද්ධා කියන්නේ. එතකොට ඒ සද්ධාව චල නෙමෙයි අචලයි. ආයිසල වෙන්නේ. නැත්නම් මේ සරණං අඤ්ඤා. බුද්ධෝ මේ සරණං වරං. නැත්නම් මේ සරණං අඤ්ඤා. ධම්මෝ මේ සරණං වරං. නැත්නම් මේ සරණං අඤ්ඤා. සංඝෝ මේ සරණං වරං. හැබැයි අපි ඔක කියනවා. ඕක දන්නවා අපි. හැබැයි තවත් දේවල් තුල අපි පැටලෙනවා. වෙන වෙන දේවල් තුලින් හොයනවා යම් යම් දේවල්. එහෙනම් නිවැරදි සද්ධාාවක් ඇති කරගන්න නම් ඒ හේතුඵල ධර්ම අවබෝධ කරගන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ එක දවසක් ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්ද අර එහා ගමේ ඉන්න බ්‍රහ්මණයෝ ඒ බ්‍රාහ්මණ පිරිසට ධර්මය අවබෝධ කරගන්න නුවණ තියෙනවා, ඥාණය තියෙනවා, බුද්ධිය තියෙනවා. අපි ඒ ගමට වඩින්න ඕනේ. ඒ ගමට වඩින්න ඒ කියන්නේ 이르දියෙන් යන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා ටිකක් සූදානම් කරන්න. මොකද බුදුරජාණන් වහන්සේට සියල්ල පේනවනේ. සියල්ල දන්නවා. ඒ බ්‍රාහ්මණයන්ගේ කාර්යය ඒගොල්ලන්ගේ ජීවන උපාය තමයි නැකස් ශාස්ත්‍ර, වේලපත්කඩ, හඳහන් බලන එක. ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ ජීවිකා. එදත් තිබ්බ. අදත් තියෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ මේ ප්‍රකාශ කළාම ආනන්ද හාමුදුරුවෝ ඒ පිළිබඳව සොයලා බලලා භික්ෂුන් වහන්සේලා සූදානම් කරනවා. මේක ආරංචි වුණා යහපැත්තේ ගමේ අයට. ඒ ගමේ අය කල්පනා කරන බමුණන්ට, බ්‍රාහ්මණයන්ට මේක ආරංචි වුණාම එයාලා කල්පනා කරනවා අපිට ලොකු අලාභයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා මායාකාරී. ඔයාට පුළුවන් ඕන කෙනෙක් රවට්ට ගන්න. ඔයා කියන ඒවට ඕන කෙනෙක් අහු වෙනවා, රැවටෙනවා. ඔයා ඇවිල්ලා මේකේ බණ කිව්වොත්, මේ ධර්ම දේශනා කළොත් අපිට මේ කාර්යය ආයි කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ ගමන නවත්තන්න ඕනේ. කියලා සාකච්ඡා කරලා දැන් කොහොමද නවත්තන්නේ? ක්‍රමයක් එපේ නවත්තන්නේ. ගඟෙන් එගොඩහ තියෙන ගම. ගඟෙන් එන්න ඕනේ. ඕකේ තියෙන ඔරුපාරු බෝට් ඔක්කොම ටික කඩලා බිඳලා දාපන්. එහෙම නැත්නම් ඈතට ගිහින් දාපන්. ඊට පස්සේ කියනවා නෑ නෑ ඔය බුදුරජාණන් වහන්සේට අහසින් එන්න පුළුවන්. බැරි වෙලාවත් අහසින් આવොත් මොකද කරන්නේ? ඊට පස්සේ කට්ටිය එක්ක බ්‍රාහ්මණයෝ සාකච්ඡා කරලා කතා කරලා තීරණය කරනවා අපි මෙහෙම කරමු. ගමේම තියෙන සියලු ලින් ටික වහමු. ලී කුඩු 10ක් පිදුරු දාලා කටගාවට එනකම් පිරෙන්න ඔක්කොම ලින් ටික වහම එක ලින්දක් විතරක් තියාගමු අපිට වතුර බොන්න. වතුර නැතුව ඉන්න බෑනේ කාටවත්. ටික වෙලාවක් ඉඳලා බුදුරජාණන් වහන්සේ යයි යන්න. බණ කියන එකක් නැහැ. මේ පැන්නේ පැන් ටිකක්වත් නැබොත් යයි යන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැක්කා. දැකලා ආනන්ද හාමුදුරන්ට කියනවා අර බ්‍රහ්මණය මහ විකාර වැඩ ටිකක් කරනවා මේ අපේ ගමන නවත්තන්න. භික්ෂුන් වහන්සේලා සූදානම්ද කියලා. ඔව් කිව්වා. එහෙනම් අපි වඩිමු කිව්වා. වැඩියා. අහසින් වැඩියා. ඒතකොට දැන් ගමේ එකලිඳයි තියෙන්නේ ගෙදර ඉන්න සේවක සේවිකාවන්ටත් කිව්වා කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේත් එක්ක කතා කරන්න බෑ, පෑන් ටිකක්වත් දෙන්න බෑ, ආදිහා බලන්නත් බෑ, ගිහිල්ලා වාඩි වෙලා බණ අහන්නත් මුකුත් බෑ තහනම්. තහනම් කෙරුවා. මොකද බ්‍රාහ්මණයෝ කියන දේ එදත් ඇහුවා. අදත් තහනවා ඉන්දියාවේ. මට දන්නවා. බ්‍රාහ්මණය තමයි හෙලින් ඉන්නේ අද. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ආසෙන් වැඩියා. වැඩලා භික්ෂුන් වහන්සේලාත් තනින් තනින් වාඩි වුණා. අර ලිඳ තියෙන විවෘතව තියෙන ලිඳට ටිකක් කිට්ටුවේ. දැන් එක කාන්තාවක් සේවිකාවක් අර බ්‍රාහ්මණ ගෙදරක සේවිකාවක් කලෙත් අරගෙන යනවා පැන් ගේන්න. දැන් කල්පනා කරනවා මේ දැන් එපා කියලා තියෙන්නේ බලන්නවත් එපා කියලා තියෙන්නේ කතා කරන්නවත් එපා කියලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? කොයි වගේද කියලා හොරෙන් බැලුව යන ගම. බලපුවම දැක් හරි ලස්සනයි බුදුරජාණන් වහන්සේ. ඒකම දැක්ක මේ සිවුර ශරීරයට ඇලිලා, තෙත් වෙලා. මොහොනෙන් දහඩිය ගලනවා. එකෙන් දහඩිය ගලනවා. කල්පනා කරනවා අයියෝ බුදුරජාණන් වහන්සේට පිපාස ඇති. මේ මෙච්චර පින්වන්ත මෙච්චර ලස්සන එක්කෙනෙක් අනිත් භික්ෂුන් වහන්සේලා දිහාත් බැලුවා. ඉතින් මේක 이르දියක් කළේ එතන බුදුරජාණන් වහන්සේ. ඊට අනිත් අය දිහාත් බැලුවා එයාට. දැන් මේ කාන්තාවට තියෙන අයියෝ මේ සියලු ස්වාමීන් වහන්සේලා මේ දැඩි පිපාසාවකින් ඉන්න බව පේනවා. කල්පනා කරනවා මම පෙර සංසාරේ පින් කළා නැහැ. ඒ පින් කළා නැති නිසා තමයි මේ gedaraක මෙහෙකාරකම මගේ රැකියාව හැටියට. gedaraක මෙහෙකාරකම් කරන්න සිද්ධ වුණේ පෙර පින් කළා නැති නිසා. මට දැන් පිනක් කරගන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. අවශ්‍ය කරන දෙයක් මං ගාව තියෙන අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා. ඕන්න මට අල්ලන් ගහයි. එහෙම නැත්නම් මාව gederin එලවයි. එහෙම නැත්නම් මාව මරයි. කමන්නේ මම බුදුරජාණන් වහන්සේට පෑන් පූජා කරනවා. අර ලිඳ ගාවට ගියා. ලිඳෙන් වතුර එකක් ගත්තා. අරගෙන ඇවිල්ලා බිමෙන් කියලා බුදුරජාන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පේනවා ඔබ වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයට දැඩි පිපාසාවක් තියෙන බව මට පේනවා මම පෑන් පූජා කරනවා බුදුරජාණන් වහන්සේ බැලුවා මෙයාගේ හිත කියන්න බෑනේ බ්‍රාහ්මණය මොකක් හරි උගන්වලා ඒව දන්නෙත් නැහැ මොනවා හරි දාලා ඒවලා දන්නෙත් බැලුවා සිත නෑ ඊටාම පිරිසිදු සිතවිල්ලෙන් ඇවිත් තියෙන මට ගැහුවත් කමන්නේ මාව ගෙදරින් එලෙව්වත් කමන්නේ මාව මැරුවත් කමන්නේ මම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පෑන් පූජා කරනවා. ඒ පිවිතුරු සිතුවිල්ලෙන් ඇවිත් තියෙන. පාත්‍රය අරන් එක් කරා. වැක්කරුව පාත්‍රයට පෑන්. පාත්‍රේ පිරෙන්න පෑන්වක් කළා කලේ බිමින් තිබ්බා. බිමින් තියලා බලනකොට කලේ පිරিলা. කලේ වතුර බින්දක් අතඩු වෙලා නැහැ. කාන්තාවට හරි සතුටුයි. ඊට පස්සේ අනික සියලුම භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා අර කලෙන් පෑන් වක් කරලා කලේ බිමින් තියනකොට කලේ පිරিলা ඉවරයි. ආයි ලිදට යන්න ඕනේ කලේ පිරিলা වතුර. දැන් අර භික්ෂුන් වහන්සේලා ස්වාමීන් බුදුරජාන් වහන්සේලා පෙන් පහසු වුණා. දැන් කාදාට හරි සතුටුයි. අර සතුට සිතින් ගෙදර ගියා. ගෙදර යනකොට හැබැයි ආරංචිය ගිහිල්ලා තිබ්බේ. බ්‍රාහ්මණය ටික බලාගෙනම හිටියේ. ආයුධය එහෙමත් අරගෙන එනකම් ඇහුවා එපා කියපු දෙකේරුව නේද කියලා. ඔව් කිව්වා. මම පෙර සංසාරේ පින් කරලා නැහැ. ඒ පින් කරමු නැති නිසා තමයි උඹලට මෙහෙ කාර්යකම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මට. මට දැන් පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා. මම මේ පින්කම සිද්ධ කරගත්තා. ඒ කියනකොටම ගැහුවා. මැරෙනකම ගැහුවා. හැබැයි මෙතන මැරෙනවත් එක්කම ගිහිල්ලා ඉපදුනේ තවතිස භවනේ. තවතිස දිව්‍ය ලෝකෙ ඉපදුනේ. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා තව ටිකක් අපි ඉස්සරහට යමු. තව ටිකක් ලිඳ ගාවට කිට්ටු වුණා. දැන් කිට්ටු වෙලා වාඩි වුණා. වාඩි වෙලා ආනන්ද හාමුදුරන් ටික නැවතත් කියනවා ආනන්ද පිපාසයි පෑන් ටිකක් ගේන්නකෝ. ආනන්ද හාමුදුරුවෝ කියනවා බෑ ඒ ලිඳට මුර දාලා තියෙන ලිඳ ගාවට යන්න බෑ. අනිත් ඔක්කොම ලින් වහලා, දී කුඩු දාලා, පිදුරු දාලා, දහයිය දාලා වහලා තියෙන පෑන් ටිකක් ගන්න නම් නෑ කිව්වා කොහොමද? ආනන්ද පිපාසයි පෑන් ටිකක් ගේන්න කිව්වා. තුන්වෙනි වරටත් කිව්වා. තුන්වෙනි වර කිව්වම ගත්ත පාත්‍රය. ගියා ලිඳ ගාවට. ලිඳ ගාවට ගිහිල්ලා යනකොටම ලිඳෙන් සාල දිය බුබුලක් ආවේ උඩට. අර 10යි ලීකුඩු පිදුරු ඔක්කොම ඉවත් වෙලා ගියා. අහලා තියෙන. පහළ තියෙන නිදක් ගාවට ගියා. දැන් ඉතාල පිරිසිදු පෑන් ලිඳින් උතුරලා ගලනවා. පාත්‍රය එල්ලුවා. ගෙනාවා. අර සියලු ස්වාමින් වහන්සේලාත් පෑන් පහසු වුණා. දැන් මේ ලිඳින් උතුරලා ගලන වතුර නැවැත්මක් නෑ. නොනැවතී ගලනවා. ඒ ගලාගෙන ගිය ජලය අනිත් සියලුම ලිම් පෙරෙව්වා. ඒ සියලුම ලිංග උතුරලා ගලනවා. ඒ සියලුම ලිංග උතුරලා ගලනකොට දැන් මේ බ්‍රහ්මණයන්ගේ කෙත් වතු කුඹුරු ගෙවල් දොරවල් ඔක්කොම යට වෙනවා. යට වෙගෙන එනවා. බ්‍රහ්මණය බය වුණා. දැන් ගම් වතුර ගලනකොට ඉන්න පුළුවන්. දැන් බය වුණා හොඳට. යන්න තියෙන එකම තැනයි බුදුරජාන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ඉන්න තැන වතුර නැහැ. අනිත් සෑම තැනකම යට කරගෙන එනවා. ආවෙ එතනටම. බුදුරජාණන් වහන්සේ දන්නද එතනට එනවා කියලා. දැන් බණ කිව්වා. බණ කියන ලෑස්ති වෙනකොට අර තවති සභාවනේ ඉන්න කෙනෙක් ආවා. කවුද ගෙදර සේවිකා? ඒතර ගෙදර සේවිකා බුදුරජාණන් වහන්සේ කතා කරලා කිව්වා දැන් ඔබේ ප්‍රවෘත්තිය කියන්නේ. කවුද කියලා කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වොත් පිළිගන්නේ. එයාටම කියන්න, එයාගෙන් අහගන්න කිව්වා. දැන් දිව්‍යාංගනාවක් දැස්සේ. කිව්වා මේ ඊට මොහොතකට කලින් ඔබලා මාව පොළොව වලින් ගහලා මෑරුවේ. මම තවති සභාවනේ පුදුනේ. මේ කරපු පින්කමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ පිරිසිදු සිතින් බණ ඇහුවා සියලු දෙනාම සෝවන්. එදයන් පස්සේ වේලපත්කඩ හඳහන් නැකත් හැදුවේ නෑ. හැබැයි අදත් තියෙන ලෝකෙනේ. කමන්නේ ඒකට හේති ඉච්ඡාවේ අපිට ඒක අදාළ නෑ. අපි යන්නේ වෙන ගමනක්. ඒ ගමන නිවන කරා. එහෙනම් නිවනට යන්න ඒව අවශ්‍ය නෑ. තේරෙනවද? ඒකයි සද්ධාව කියන්නේ මොකක්ද එතකොට? කා කෙරේද පැහැදුනේ? ඒ පැහැදීම වෙනස් වුණාද? අර බමුණු ආයි ඒ රස්සාව කළේ නැහැ. ඇයි? චුල්ල සෝතාපන්න වෙලා ඉන්නේ හේතුඵල ධම දන්නවා. සක්කාය දිටි විචිකිච්ඡා සීලබස පරාමාස කියන සංයෝජන තුන ඉවරයි. ආයි නැවත කවම කවදාවත් ඒක හටගන්නේ නැහැ. එතනින් අවසන්. එයාලත් නිවන් දැක්කා. නේ? අපට බැරි වුණේ ඇයි? සද්ධාව චලින්දද? මන් දන්නේ. එහෙනම් කොතනට දෙන්න ඕනේ? අචල සද්ධාව. වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. තුනුරුවන් විතරයි. බය වෙන්න එපා. අපිට බයක්, චකිතයක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් තුනුරුවන් බුද්ධ රත්නය සිහි කරන්න. දජග්ග සූත්‍රයේ තියෙන්නේ. පැහැදිලිවම තියෙනවානේ. Tamanට බයක්, චකිතයක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් කාවද සිහි කරන්නේ? බුද්ධ රත්නය. එහෙම නැත්තම් ධර්ම රත්නය සිහි කරන්න. එහෙම නැත්තම් සංඝ රත්නය. මහණෙනි මම අප වෙනවා, කැප වෙනවා. ওই බිය, ඔය තැති ගැන්ම බිය සාමුලින් නැති වෙනවා. එහෙනම් අපිට එච්චර දෙයක් තීදි මේ නොදන්නාකම අවිද්‍යාව නිසා අපි නොමග ගිහින් ඉන්නවා ගොඩක් දෙනානේ. ඉතින් කොහොම වුණත් අපට අදාළ නැහැ. අපි යන්නේ නිවැරදි ගමනක්. ඒ නිවන කරා යන ගමනේ. එහෙනම් අපි සද්ධාව කියන ධර්මතාවය අපේ සිත තුළ නිවැරදිව උපදවාගත යුතුද නැද්ද? නිවැරදිව උපදවා ගන්න ඕන. බය වෙන්න එපා. අපිත් ඉන්නේ කැලේ. මහ කැලේ නලී ඉන්න කැලේ. වෙන්නේ මගේ රියදුරු මහත්තයා. අලි ඉන්න කැලේ ඉන්නේ. සර්පියොත් ඉන්න හැමතැනම හැබැයි කන්නේ. බුදුරජාණන් වහන්සේ ආරක්ෂාවට ගාතාවක් දීලා තියෙනවා. කන්ද පිරිත කියලා එකක් දීලා තියෙනවා. අපි ඔක රැයට කියනවා කියලා නිදාගන්න. පැදුරයට හිටියක් කන්නේ. බුදුරජාණන් වහන්සේ අප වෙලා තියෙනවා. කැප වෙලා තියෙනවා මහණෙනි. මගේ ශාසනය කියන්නේ එක භික්ෂුන් වහන්සේ නමක් සර්පෙක් දෂ්ට කළපත් වුණා. එතෙන්දී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට චෝදනා කළා. වහන්සේ මේ ආරණ්‍යගාරගතව, ශුන්‍යාගාරගතව, රුක්කමූලගතව කියලා වහන්සේ ප්‍රකාශ කරන මෙන්න සර්පෙක් ගහලා ආම්දනම කපවත් වෙලා අන්න එතෙන්දි කිව්වා මේ සතර නාග කුලයට අයිති මේ සර්පයන් කෙරෙහි කරුණා මෛත්‍රිය පැවතුනේ නැහැ කිව්වා. මම එහෙනම් මේ පිරිත ඉගෙන ගන්න, මේ පිරිත භාවිතා කරන්න, මෙතන ඉඳලා මම කැප වෙනවා, කැප වෙනවා මගේ සම්බුද්ධ ශාසනේ කිසිම දවසක ස්වාමින් වහන්සේටවත් මේ මේ මේක භාවිතා කරන අය, මේ කඳ පිරිත භාවනා කරන මගේ ශාසනේ බික්කු බික්කුනි උපාසක උපාසිකා කියලා සිවණක් පිරිසක් ඉන්නවා. මම අප වෙනවා කැප වෙනවා. ආයි කවදාවත් එහෙම දෙයක් එහෙම දෙයක් වෙන්නේ අපවත් වීමක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම සහතිකයක් දීලා තියෙනවා නම් අපි ඇයි බය වෙන්නේ? එහෙනම් වෙන දේවල් අවශ්‍ය නැහැ නේද? එහෙනම් සද්ධාව කියන්නේ මොකද්ද? ඇති කරගන්න. මෙච්චර කල් නැත්තම් අද ඉඳලා මේ මොහොතේ දනවත් ඇති කරගන්නට ඕනේ. ඒ තමයි අචල සද්දා සෙලවෙන්නේ ආයි. ඒ සද්ධාව අතිශය බලයක් ඒකට කියනවා බල ඉන්ද්‍රිය ධර්මයක්. සද්ධාව කියන්නේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති නායකත්වය ගන්න. මොකටද? නිවනට ගෙනියන්නේ. සද්ධාව. පංච ඉන්ද්‍රිය පංච බල කියලා අහලා තියෙනවා. පංච ඉන්ද්‍රිය කියන්නේ සද්ධා වීරි සති සමාධි ප්‍රඥා. බල කියන්නේ සද්ධා වීරි සති සමාධි ප්‍රඥා. එහෙනම් මේ බල ධර්මයන් මේ ඉන්ද්‍රිය ධර්මයන් අපේ සිත තුළ අපි උපදවාගෙන තියනවද? නැත්තම් අද ඉඳලත් අපි උපදවා ගන්න ඕනේ. එහෙනම් සද්ධා ඊගව තියෙන්නේ වීරිය. වීරිය කියන්නේ නූපන් කුසල් උපදවන උපන් කුසල් දිනු කරනවා. නූපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් අයින් කරනවා. නූප සමත විදර්ශන උපදවන්න. උපන් සමත විදර්ශන දිනු කරන්න. නූපන් කෙලස් උපදවන්න එපා. උපන් කෙලස් ටික ආයින් කරන්න. එතකොට මොකද වෙන්නේ? නූපන් සමත විදර්ශනා උපදවනවා. දැන් මෙච්චර කාලයක් සමත විපස්සනා කරලා නැත්තම් මොකද කරන්නේ? නූපන් සමත විදර්ශනා උපදවනවා. උපන් සමත විදර්ශනා දිනු කරනවා. නූපන් කෙලස් උපදවන්නේ. එයි සතර සතිපට්ඨානේ ඉන්නේ. සිහිය පිටවාගෙන ඉන්න කිසි කෙනෙකුට නූපන් කෙලස් එන්නේ නැහැ. සතර සතිපට්ඨාණයෙන් බැහැර වුණාද යම් කිසි කෙනෙක් නූපන් කෙලස් එනවා. එනවා විතරක් නෙමෙයි ඒ කෙලස් වැඩි දියුණු වෙනවා. එහෙනම් නූපන් කෙලෙස් උපදවන්නේ දැන් ඉපදිලා තියෙනනේ කෙලෙස් ටිකක්. ඒවට මොකද කරන්නේ? සමවායම. අන්න වීරිය. හැබැයි ඕකට වීරියක් ඕනද නැද්ද? එහෙනම් මේ වීරිය තුලින් නිවනට ගෙනියයිද නැද්ද? නූපන් සමත විදර්ශනා උපදවනවා උපන් සමත විදර්ශනා දිනු කරනවා නූපන් කෙලෙස් උපදවන්නේ උපන් කෙලෙස් වෙන් කරනවා නිවන් දකින්න බෑ පුළුවන් දෙයක්. ඒ තමයි වීරිය. ඒක ඉන්ද්‍රිය ධර්මයක්, ඒක බල ධර්මයක්. ඒක අප නිවනට අරගෙන යනවා. ඒතොර සද්ධාව නිවනට උපකාර වෙන ධර්මතාවයක් වීරිය සති. අනිත් එක සති. සති කිව්වේ 100ට. 100 පවත්වන්න ඕනි කොහෙද? හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාය කායानुපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. පොඩ්ඩක් කල්පනා කරලා පොඩ්ඩක් හිතලා බලන්න අපි මේ සතර පිළිබඳවද අපේ සිහිය පවත්වන්නේ නෑ අපේ සිහිය වැඩි වෙලාවක් පවත්වන්නේ කොහෙද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් මිල මුදල් ඒව නෙමෙයිද? කෙත්වතු ඉඩ කඩන් කුඹුරු අරක බාන තියෙන වස්තු සම්පත් බැංකුවල තියෙන මුදල් මාසේ ආපු පොලි මේව නෙමෙයි ආ ඒකට අපේ සිත මොනවද මේ වෙලා තියෙන්නේ? කාමයන් වෙලාගෙනද නැද්ද? ඒකට සතියද පිඳලා තියෙන්නේ? කාය කායනුපස්සී විහෙරතිද නැහැ. කාමසිතවිලි. ඒවා නොලැබෙනකොට පියාපද සිතවිලි. එහෙනම් අපි ඉඩ දෙන්න ඕනේ මොන සිතවිලි වලටද? කාය කායනුපස්සී විහෙරති. කාය කායano බලමින් වාසය කරන්න. ඇයි? කාය කායano බලමින් වාසය කරන්න කිව්වේ? කාය කිව්වේ ශරීරය. මේකේ තියෙන අවයව ටිකක්. මේක වෙන මොනවාක්වත් නැහැ මේකේ අවයව ටිකක් තියෙනවා. හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත්. ඒ එක අවයවයක්වත් අපට අයිතිව නෙමෙයි. අපි විසින් නිර්මාණය කරපේවත් නෙමෙයි. දෙමව්පිය විසින් නිර්මාණය කළ දීපුවත් නෙමෙයි. සිතේ සිතුවිලි අනුව නිර්මාණය වෙච්ච ඒවා. ඒකට කියන්නේ මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව එවත් කර්මය විසින් නිර්මාණය කරපේවා. කෙස්ලොම්නිය දත් සම්මස්නහර ඇට කේසාල්ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිච්ඡං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං ඒ ආදි වශයෙන් තියෙනනේ හා අපි ඒව ගැනද හොයන්නේ වෙන මොනවා ගැනද හොයන්නේ වෙන වෙන දේවල් ගැන නේද හොයන්නේ එතකොට අපි වැරදි නේද එහෙනම් අපිට වැරදිලා තියෙන කාක්කල් අපිට නිවන් දකින්න බෑ. කාය කායනුපස්සී විරති. මේ ටික බලන්න මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? දැන් ඔය ටික තියෙනවද නැත්? තවත් තියෙනවා. ඊටාත්ම ඔක්කොම පිරිසිදුයි ස්වභාවයෙන්. එකක්වත් පිරිසිදු දේවල් නෙමෙයි. කෙල, සෙම, සොටු කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත, මේද තෙල්, උරුණු තෙල්, සඳ මිදුළු, මුත්‍රා පිරිසිදුද අපිරිසිදුද? හැබැයි ඕක වහගෙන ඉන්නවා තුනී හැමකින් ලුණු සිවිය වගේ හැමකින් වහගෙන ඕකට ඔගේ පිටින් උලනවා එක එක දේවල්. සුවඳක් බාහිරට සුවඳ ගන්න. හැබැයි ඔක විවෘත කරලා තිබ්බොත් මෙතන විවෘත කළ කාමරය ඇතුළේ කිසි කෙනෙකුට ඉන්න බෑ. බෑනේ. පොඩ්ඩක් විවෘත කළොත්. එහෙනම් අපි එහෙමද ඉන්නේ 100ෙන්. ඒතොර 100 පවත්වන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ මොකක් ගැනද? කාය කායනුපස්සී විහෙරති. වෙන බෑ. ඒතර අන්න සති. ඒතර වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒතර මේ සතර සතිපට්ඨාන්‍ය තුල සිත පවතිනවා නම් බයක් වෙන්න ඕනේ කිසිම බයක් නැහැ. අර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදීන් පිළිබඳව සිතුවිලි පවත්වන වෙලාවට මරණය ආසන්න වුණොත් මොකද වෙන්නේ? ආ මේ සතර සතිපට්ඨානය තුල සිත පවත්වනකොට මරණය ලඟ වුණොත් මොකද වෙන්නේ? ඒ අවසාන සිත, චුතිසිත, ඊගාට ප්‍රතිසන්දිසිත, චුති ප්‍රතිසන්දි. ආ භවංග කියන මේ අවස්ථා තුලේම එකම ආරම්මණයයි තියෙන්නේ. චුතිසිතේ ආරම්මණයමයි ප්‍රතිසන්දි විඥානයේ ආරමුණක්. භවංගේ භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතින්නේ ඒ සිතමයි. ඒ ආරමුණමයි. එහෙනම් අපි පවත්වා නම් අපි කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල බයක් වෙන්න ඕනේද? මාරයට එන්න කියන ඕන වෙලාව. මම ලෑස්ති යන්නේ. අපි ලෑස්තිද දැන්? නෑ. ඇයි? ගෙවල් දරවල් දාලා යන්න බෑ. අල්ලගෙන ඉන්නේ. ඉඩ කඩන් දාලා යන්න බෑ. අල්ලගෙන මතක් වෙන්නේ. අවසාන මොහොත මතක් වෙනවා. දරුවෝ මේවා මම විකුණයිද දන්නේ. උගස්තියයිද දන්නේත් නෑ. කාට කාට දෙයිද දන්නේ මේවා අපි නැති වුණාට පස්සේ අවසානේ මතක් වෙන්නේ ඕවා. නැත් ඊට පස්සේ ආයෙ එනවා ඉඩමට අන්න වත්තේ කෙරෝලේ ගහක් මුල වාඩිලා ඉන්න. එනේ කියනවා පෙරේත දෝෂ කියලා. ඉතින් කවුද? ඉතින් පෙරේත උනේ කවුද? පෙරේත කෙරුවේ කවුද? විහින්නේද පෙරේත උනේ? ඊට පස්සේ එලවන්න දුම්වල ගහන්න ඕනේ. ඉතින් අම්මා කියලා බලන්නේ තාත්තා කියලා බලන්නේ ඊට පස්සේ එලවන්නම හදන්නේ දුම්වල ගහන්න. ඉතින් ඔය දුම්වල ගුටි කන්න ඕනේ නෑ ආයෙ එන්නේ මොකටද? නේ. ඔය ටික දීලා යන්නේ කයි. ඔව්ද නැද්ද? එහෙනම් කායේ කායानुපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන මේ සතර සතිපට්ඨානය තුල සිහිය පවත්වන තාක්කල් මාරේ කොයි වෙලාවත් ගැටලුවක් නැහැ යන්ද මම ලෑස්ති යන්න. හැබැයි ලෑස්ති වෙලා ඉන්න ඕනේද යන්න? නැද්ද? අකමැති වුණත් යන්න වෙනවද? කැමති වුණත් යන්න වෙනවද? කොච්චර අකමැති වුණත් යන්න වෙනවද? ඉතින් කැමැත්තෙන් යන්කෝ ඉවරනේ එතකොට. අකමැති වෙලා වැඩක් නැහැ නේ. යන්න මෙපේ ගමන. හැබැයි යන්න ඕනේ අර අර සිහිය ඇතුව ගියොත්. හොඳයි නේද? එහෙනම් බලන්න මේ තථාගත ධර්ම මොනතරම් ශ්‍රේෂ්ඨද මොනතරම් වටිනවද කියන එක අපිට අපේ මේ භවයේ විතරක් නෙවෙයි අපේ සංසාරේම හදනවා නේද? අපේ සංසාරයටම ප්‍රයෝජනද නැද්ද? ඒ සති. ඒතොර සද්ධා වීරි සති සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. තන්පත් බව, නොවිසරණ බව. ඒ ආරමුණක වැඩි වේලාවක් රඳවා තබා ගැනීම හැකියාව. එහෙනම් එතකොට සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන්නේ අවබෝධය. අවබෝධය පිළිබඳව අපි දිට්ඨි විසුද්ධිය ඉඳලා කතා කරනවා. ඔය කතා කළේ චිත්ත විසුද්ධියයි සීල විසුද්ධියයි පිළිබඳව ධර්ම දේශනා හතරක් තියෙනවා. ඒ ධර්ම දේශනා හතරෙන් ඊට පස්සේ පටන් ඕව හැබැයි ලෞකිකයි. සීල විසුද්ධියත් ලෞකිකයි, චිත්ත විසුද්ධියත් ලෞකිකයි. දිට්ඨි විසුද්ධියෙන් එහා පැත්ත තමයි ලෝකෝත්තර පැත්ත ගැන කතා කරන්නේ. ඉතින් ධර්ම දේශනා මාලාවක් සිද්ධ වෙන්නේ. දිගටම අහන්න හොඳට අහන්න. අවසානයේ සිත නිවනේ තියෙනවා. හැබැයි තියාගන්නේ කොයි අත්තන්ට වැඩ. අයිති වැඩක්. <laughs> තේරෙනවද? මග කියන එක අපේ කාර්ය බුදුරජාන් වහන්සේ අපට අනුදැන වදාලි දේශනා කරලා තියෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරපු උතුම් වූ නිවන් මග විවෘත කරන්න, පැහැදිලි කරන්න, බෙදලා දක්වන්න. ඒක තමයි ධර්ම ප්‍රාතිහාරය. නේ? විරුද්ධ ප්‍රාතිහාරය ප්‍රාතිහාරයක් නෙමෙයි. අනුශාසනා ප්‍රාතිහාරය ප්‍රාතිහාරය. එහෙමනම් ධර්ම දේශනාව අවසන් කරන කාලය. ඉතින් දිගටම අහන්න ධර්ම දේශනා ටික අපිට මේ භවය තුළ මම තවත් භවයකට බණ කියන්නේ. මොකටද තවත් භවයක්? ඇයි මේ සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ? නිවැරදි ශාසනයක් තියෙද්දි තවත් භවයකට ඕනේ මේ භවය අවසන් කරන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තියෙනවා කාංකා විතරන විසුද්ධිය ඉඳලා පැහැදිලි කරනවා. පටිච්චසමුප්පාදය තුළ තියෙන්නේ. චතුරාර්ය සත්‍යය තියෙන පටිච්චසමුප්පාදය මේ භවය අවබෝධ කරගන්න පුළුවන්. බැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා කගේ මානසික මට්ටමේ අඩුවක්. තේරෙනවද? ඒක නිසා බය වෙන්න. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරමු. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි